අද මධ්‍යස්ථ භාවනා පිළිබඳ කරන දේශනාව විමසීමේදී අපි සඳහන් කරන්නේ. මේක මතක ඇති සමාන විට මධ්‍යස්ථ භාවනා පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න පහක් මතක කරගන්නවා. පතම් භාවිතාකෝ වික්ඛවේ මුත්තාජේතෝ මුත්තිකං දතුකාං හොති. මධ්‍යස්ථ භාවනා මහණෙනි කෙසේ භාවිතා කළේ සුදු ඉන් ගතිකාවමතේ වූ ගතිය එයින් ලැබෙන ගතිය කුමක්ද? මෙම කර්මා කුමන කර්ම ධර්මයන් කර්ම කොටේ පවතිනවද? එම කලාය යාන සංස්කාරයේද එම පරිවර්තනායේ කෙලවර සමානද? අප මේ දක්වා ප්‍රකාශ කළේ මේ මොදිකා භාවනාව වැඩි විශ්සේ කෙසේද කියන එක ගැන සාකච්ඡා කරන ටිකක්. මේ සියලුම දේශනා සම්පූර්ණණය කරලා කියන්න පුළුවන්. මුදිතා සමරතෝ සත්‍ය බොද්ධම ධර්මයන් සත් අනුපස්නාව වැඩෙන ආකාරයෙන් වැඩි විදිහේ කියලා. මේ දක්වා කළ දේශනාව කෙරෙකාරේ සත්‍යපකාරාන්තයේ මේ බොද්ධම ධර්මයන් එදවා ධාතු අවබෝධ කර ගැනීමට සෑම යෝගාවචරයේ සිටින වැඩි යුතු ධර්මයි. මෙතෙසේ උසස් සමහර බොද්ධංග ධර්ම නොවැළී යුතු කාලයක් තිබෙනවා. සමහර බොද්ධංග ධර්ම වැළී යුතු අවස්ථාවක් තිබෙනවා. මේ බොද්ධංග ධර්ම වැළී යුතු අවස්ථාවන් සහ සමහර බොද්ධංග ධර්ම නොවැළී යුතු අවස්ථාවන් ගැන ලෝකාචරයන්ට ධර්මකෝවෝදයක් තිබෙන්න ඕනේ. බොද්ධංග සම්පතේ කරසාමකන කාය සම්පතක් තිබෙනවා. ඒ අංගි සූත්‍රයේ කියලා සූත්‍රයේ බුදුදානන් වහන්සේ දක්වා තිබෙනවා. යස්මන් දෙක්ඛේ සම්මේ ස්කන්ධේ නම් හොති. මහණෙනි යම් කලක මේ යෝගාවචරයේ කියන සම්බන්ධකත්වයේ සිට නිවන් හොති මේ පැත්තේට පස්සලා තිබෙනවා නැත්නම් හැකිලලා නම් සීල මිත්‍යයට යට වෙලා නම් සිත අකල්මානී භාවයේ සම්මාන ස්වභාවයෙන් ඈත් ලබව තිබෙනවා නම් සිත හැකියලා පවතිනවා නම් අසාලෝකඥ සමයේ සත්‍ය සම්බුද්ධංගත භාවනා ඒ අසාලෝ සමාන සම්බුද්ධංගත භාවනා අසාලෝ උපේක්ෂා සම්බුද්ධංගත භාවනා මෙන්න මේ අවස්ථාවකදී පස්සබ්ද සම්බුද්ධංගේ නොවැදී විශේෂ පස්සබ්ද සම්බුද්ධංගේ වැඩිම සුවිස්පාදයක් නෙවෙයි ඒකාකාරයක්. සමාන සම්බුද්ධංගය තේ අවස්ථාවේදී නොවැදී විශේෂ වේක්ඛ සංවර්ධනයත් ඒ අවස්ථාවේ වඩන්නට යන්න සුදුසු නැහැ. මේක දුකමාවක් දක්වලා තිබෙනවා නින්දල සමාසල බුදුරජාණන් වහන්සේ ඒකේ සෝත්‍ය තමයි කිව්වේ කියලා ප්‍රකාශ කරන්නේ. මේතරම් ධර්මවන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ දැල්ලෙ ගින්නට වතුරක් දානවා නම් වැඩික් දානවා නම් අම එසේන පෙත්බරිකෝ දරක් දානවා නම් මේ ගින්න දියුණු කර ගන්නට උදව් නැහැ කියනවා ගින්න ඇවිදින්නේ නැහැ හොඳයි. ඊළඟ නිවන අනෙලෙසින්ම සිත හැකීම් යටි විට මේ පස්සද්ධිය සමාධිය උපේක්ෂාව කියන සංකල්පයන් ධර්මයන් යමෙක් වඩන්න උත්සාහ කරනවා නම් ඒ අවස්ථාවේදී ඔහුගේ භාවනාවය සාර්ථක ප්‍රතිඵලවලට ගන්නට නැහැ කියලා ඊට අමතරව සමාධියේ සිට තවත් දිනකත්වයකට පත් වෙනවා. එනිසා ප්‍රශ්න එකම වෙලාවට ඒ කියන ලද දෙඥාන ධර්මයන් ලැබීම උත්සාහ ගැනීම සුදුසු නැහැ. කාලෝත්පත්ති සමයේ ධම්මයේ සම්බන්ධන් වස් භාවනාය විදි සම්බන්ධන් වස් භාවනාය සීති සම්බන්ධන් වස් භාවනාය අනේවන අවස්ථාවකදී වැඩි යුත්තේ ධම්මයේ සම්බන්ධන්ය විදි සම්බන්ධන්ය සීති සම්බන්ධන්ය කියන අංග තුනයි මේක ගැන අවබෝධයක් ඇතුව කටයුතු කරන්න ඕන සමාගයේ සිටින කියලා. සීල මිද්දේශයක් මේ ලක්ෂණ වෙනස් ස්වරූපයෙන් පවතන විට අර පස්වකී වචංග ධර්මයන් පමණයි වැඩි වෙන්නේ. සත්‍යබ්ද සමාධි ප්‍රේක්ෂාකින වචංග ධර්මයන් වැඩි වෙන උත්සාහ නැතේ. යක්ෂන් දෙක්කේ සමේ සිස්සං උත්සං හෝති සිස්සං නවකස්සන්නා. මහන්නේ සිත යම් කලක බුද්ධ සංකයන්නේ බුද්ධත්වයට පත් වෙලා අවසන්නම් සම්මනය නැතුව නිශ්චලව පවතිනවා නම් නානා රමණයන් කරා සිට දුවනවා නම් අකාලෝ ප්‍රශ්න සමයේ ධම්මයේ සම්බන්ධව ස්වභාවනා යන්නේ අවස්ථාවේදී ධම්මයේ සම්බන්ධව භාවනා කිරීමට යන්නට සුදුසු නැහැ ඒක සුදුසු කාලයක් නෙවෙයි. අකාලෝ විදේ සම්බන්ධව භාවනාය විදේ සම්බන්ධව යත් ඒ වෙලාවේ නොදී අපාරෝ සීති සම්බොජ්ජංගස් භාවනායේ ඒ අවස්ථාවේදී සීති සම්බොජ්ජංග වඩන්නට යන්නට හොඳ නැහැ. ඒ අවස්ථාවේදී වැඩි යුත්තේ එහෙමනම් කාලෝතත් සමයේ පස්සද්ධ සම්බොධංගස්ස සමාධි සම්බොධංගස්ස උපේක්ෂා සම්බොධංගස්ස භාවනාය. ඒ අවස්ථාවේදී වැඩි යුත්තේ පස්සද්ධ සමාධිය උපේක්ෂා කියන බොධංග ධර්මයක්. සිත විසිදෙසව නම් සිත අවසන්නයි කියන්නේ සංසිඳී නැත්නම් නාමාරම්මන කරා යනවා නම් බුද්ධත්වයට යටලක් දෙනවා නම් ඒ වෙලාවේ වැඩි යුත්තේ අර සත්‍යයේ බොද්ධංග ධර්මයන් දෙන පෙරටි බොද්ධංග ධර්මයන් දෙයි. පස්කම්ම සමාලෝකේක සම්බොද්ධංග වැඩි යුත්තේ අනිත් බොද්ධංග ධර්මයන් ලැබීමට ගන්නට සුදුසු නැහැ. සති සම්බොද්ධංගයේ ඕනෑම අවස්ථාවකදී තිබිය යුතුයි. අංගයක් ඒ බොද්ධංග ධර්මයේ කවරස්තාවකදීවත් එළුවට සමත් නැහැ ඒ සීමාවක් නැහැ. මේ කාරණාවත් මේ මතක තබා ගන්න ඕනේ. එතකොට අප මේ දක්වන මාතෘකාව දෙකක් පමණ තිස්සේ කරන දේශනාවල පිටකාරය මෙත්තාසහගතං නැත්නම් මුදිකාසහගතං මුදිකාසහගතෝ ප්‍රතිසම්බද්ධං ආදී බොද්ධංග ධර්මයන් භාවිතා ප්‍රේතේ අරතියකෝ නිදේශන සිතා විරාගන සිතා නිරෝධය සිතා වස්තව පරිණාමයෙන් මේ සත්සන ප්‍රඥානන් ධර්මයන් බැදෙන ආකාරයයි. මේ කෙසේ භාවිතා කළ යුතුද කියන එකයි බුදුරජාණන් වහන්සේ එලෙසින් විස්තර කළේ මේ මුදිතා භාවනාව. ඉතින් ගතිකාවේ කියන ලැබෙන ගතිය කොහොමද? උත්තරණ ලක්ෂණ වජ්ජන්සෝ බ්‍රහ්ම ලෝකෝ කෝ කියන පාඨය මම අහලා තියෙනවා. මේ මුදිතා භාවනා වැඩීම තුළින් රහත් ඵලයේ සාක්ෂාත් කිරීමට වැටුණා නම් ඒ භාවනාවෙන්වත් ධ්‍යානයන්ට අනුකූලව භක්ම ලෝකෝපභව හොතේ භක්ම ලෝකේ කුස්පත්ය ලබන්නට පුළුවන් වෙන ඒකයි දක්ෂිය. තින් පරමා ඒ පරමයේ කුමක් පරම කොට පවතිනවාද තින් පරිවස්ථාන ඒ කෙලෙල කුමක්ද? මේක කලින් අපි කියලා තියෙනවා විඥානංකාරතන පරමාහං වික්ඛේ මුදිතා චේතෝ විමුක්තිං වදාමි. මහණෙනි මම මේ මුදිතා චේතෝ විමුක්තිය විඥානංකාරතනේ පරම කොට පවතිනයි වදාරනවා. අපේ දා ප්‍රකාශ කළා මුදිතා භවනා තුළින් මේ විඥානංකාරතනේ දක්වා සිට දිනු කරගන්නේ කොහොමද කියන එක ගැන විස්තරයක්. කලින් නම් මෙවැනි විස්තර ප්‍රකාශ කළාට පස්සේ ඒවා අත්දකින්න ඇතිවෙනවා මේ සෙවිනා කිසියක්ම අත්දැක්කේ නැහැ. ඒ විඥානාංශායතනය නිසා. විඥානාංශායතනය දක්වා සිත දියුණු කරගත් කිසිම යෝගාවචරයේ අපිට ඉඳතිනේ නැහැ. එහෙම යෝගාවචරයක් නැහැ. එවැනි යෝගාවචරයන් අද නැහැ. මේකයි. ඒක පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඉද සංයස්ස දෙක්කුණ උත්තරේ විමුක්තිය අපට විද්‍යතෝ මේ පරිවෘත්තානේ මෙහි කෙලවර සමාධිය එනිසා භාවනාවේ කෙලවර කුමන්දේ විමුක්තියයි අරහත් ඵලයේ හේතුව කියන කෙලවර. දැන් ප්‍රශ්නහතරකට පිළිතුරු වදාරා. ඊට පස්සේ තියෙන්නේ කෙන් කලා කුමක්ද මේකම ලැබෙන ආනිසංස. මෛත්‍රී භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා යන භාවනා වල ලැබෙන ආනිසංස 11ක් මේ අය නිතර නිතර අහලා තිබෙනවා. මෙච්ච සූත්‍රය වෙන සූත්‍රය දක්වාට දෙනවා. ඒ තරම් මන්නම් ප්‍රිය කරන ආනිසංස නෙවෙයි. සුඛාසක තේසකංකට බුද්ධ තියෙන පාසකංශක නම්පස්සතේ. හොඳට නෙන්නේ යනවා. හොඳට අවදි වෙනවා. නරක සිහින තේරෙන්නේ. ඔය සිහින මේ නිදා ගැනීම පිළිබඳ ආනිසංස තුනක්. පස්සක්තියන් සත්‍යති නරක සීන තේජනා. මනුස්සානන්තිය හෝතේ යමස්සානන්තිය හෝතේ. එවැනි මුදිතා භාවනාව කරුණා භාවනාව මෛත්‍රී භාවනාවෙන් භාවනා කරන අය මනුෂ්‍යයන්ට සියේන අමනුෂ්‍යානන්තිය හෝතේ අමනුෂ්‍යයන්ට සිය වෙනවා. දේවතා රක්ඛන්ති දේවතා ආරක්ෂා කරනවා. ඒවා ඉතින් කොච්චර දුරට ඇත්තද කියන්නේ අපි දන්නේ නැහැ කොහේ කියන කාරණාව යටතේ. මොන දේ ආරක්ෂා ගන්නවත් අපිට මතව ආරක්ෂා ගන්න දෙන්නේ නැති බවයි මගේ නම් අවංකම හැදී කවුරුද කියන්නේ. දේවතාරක්ෂණ දෙවියෝ ආරක්ෂා කරනවා. නාස අභිවර්තන වාසත්තන කමති. දින්තරින්වත් වසනචාණින්වත් අභිආදෝලින්වත් අනතුරක් සිදුවන්නේ නැහැ. මේ මොදිතාවකේ තෝරන සිය බහිතා කරන අයට සෝතංකප්පං සමාධිය තේක්මන සුදු සමාධිමත් වෙනවා. අසම්මෝලෝ කාලං කරෝති මුලාම මේ කලුරිය කරන්නට පුළුවන් වෙනවා. උත්තරින් අපට යන්තෝ භක්ම ලෝක භගව හොති සහත් භාවයෙන් ලැබුණාන භක්ම ලෝකයක උපදින්නට පුළුවන් වෙනවා. මේ ආලසන්ත 11 තමයි සාමාන්‍යයෙන් මේ දන්නේ මෙතන මෙතන ඇසෙනවා. මේක ලෞකික පැත්තට බලව ආනිසංස 11ක් මෙහිදී දක්වලා තිබෙන පොඩි පාසල් යන ළමයට කියන උපදේ මේ ආනිසංස වල ආනිසංස. මේ ආනිසංස ටික පවා ලැබෙන්නට මේ අය මේ භවනා කරන විදිහේ විනාඩි 5ක් 10ක් වගේ විදර්ශනා කරලා යන්නේ නැහැ. මුදිතාය විස්මේ තීසෝ මුත්‍ය ආස්තීකාය භවකාය බහුලින් කතාය. ඥාන කතාය වස්තු කතාය අනුත්තිකාය පරිත්‍යාය සුත්තමාරද්ධාය. ඉමේකාද සංසංසා පාඨංසා ඒ මුදිතා හේතු විමුක්තිය නැත්නම් මුදිතා පාදක කරගත්තා වූ ධ්‍යාන සිත්යේ ආසේ සාසේවනය කර කෙනෙකුටයි මේවා ලැබෙන්නේ භාවිතා භාවිතා කළ කෙනෙකුටයි බහුලී කතා නැවත නැවත නැවත නැවත බහුලී කතා කරන කෙනෙකුටයි මේ ආනිසංස ලැබෙන්නේ යානිකතා යානයක් වගේ ලෝකයෙන් ඕනෑම අවස්ථාවක තමාගේ සිතට තමාගේ සිත අනුකූලව එක ක්‍රමයක් ඇතිවෙතදී තමා බලාපොරොත්තු වන මට්ටමට ධ්‍යානසිත එකතුවා ගන්නට පුළුවන් නම් අන්න එවැනි කොටයි එවැනි ධ්‍යානසිත වශයෙන් කළ දැක්කෙන කොටයි මේ ආනිසංස කුඩා පවා ලැබෙනවා හැබැයි ඒකෙන් කොටෙක් මොදිකා භාවනාව නෙවෙයි කරුණා නෙවෙයි මෛත්‍රී නෙවෙයි ඒ ධ්‍යාන ඔක්කොම වශයෙන් කරලා තිබුණා නෙවෙයි කවුරක් තිබුණා කර්ම විපාක සත්‍යයක් තිබුණාට පස්සේ නම් කිසියෙකුට ඒක වළක්වන්නට බෑ ඔය භවනාවලින් මේ කර්ම විපාක සත්‍යයක් කරන්නට බෑ ඔය මේ නාස්කාද්වාර සංවාසත්තනා සමති වෙන දේවල් පොදු වෙන්නේ එවැනි කර්ම විපාක සත්‍යයක් නැතිනම් පමණයි මේ මෙත්ත සූත්‍රයේ විස්තර කරන ආනිසංස වූ අනෙවි අපි මම ඉතාමත් තේසන එකක් ගැඹුරු ධර්මතාවයක් තේරුම් කරගන්න. ඒ ආනිසංස 11 කලින් කියපු ආනිසංස 11 පොතේ ඒ මාත්‍ය කරන අනුකතා කියන භාවනාවට අදාළයි ලෞකික වශයෙන් මේ ආනිසංස ලැබෙනවා. දැන් මේ බුදුජානන් වහන්සේ මේ සූත්‍රය ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම ඒ භාවනාව භාවිතා කිරීම තුළින් විමුක්තිය අත්පත් කරගත් කෙනෙකුට ලැබෙන ආනිසංස පහක්. අනතන කොටත් ඇතිකම ගන්නට පුළුවන් පරමාර්ථයට හෝ විමුක්තිය මේ දක්වා උපදවන නැතිවත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සෝතේ ආකාන්තයේ අපටික්කෝලේ පටික්කෝල කන්නේ වේදෙන්ති පටික්කෝල කන්නේ ඊටත් විහෙරති පළවෙනි අංශය අර කලින් කියපු විදිහට සම්පස්සනාව සංසප්ත බොද්ධංග ධර්මයන් ලැබෙන ආකාරයෙන් මේ මුදිතා චේතෝ මුත්‍ය භාවිතා කර පුද්ගලයාට නැත්තම් මේ පුද්ගලයා අප අපටික්කෝලේ ප්‍රතික්ෂෝපණයේ නිරන්තරයෙන් මේ පිළිකුල් නැති දේවල් පිළිබඳව පිළිකුල් සහගත සංඥාවෙන් විදිය වාසය කරන්නට සතිය ආකාන්තයේ කැමැති වෙනවා නම් පටිච්චෝල සංඥාපත්ත විදිහට තේමලා අපේ පොල් සංඥාවෙන් ප්‍රවාහය කරනවා. මේ මුදිතා භවනාවට සංස්කාරය. අදිත්‍යා කර්මා මෛත්‍රිය වෙන භවනා භාවිතාසන විට සත්‍යයන් පුද්ගලයන් පෙනියන්නේ ප්‍රිය අය වශයෙන්. අප්‍රිය එහෙම නැත්නම් පිළිකුලට බඳවන පුද්ගලයන් වශයෙන් නෙවෙයි. සත්‍යයන් වශයෙන් නෙවෙයි. ඒ පිළිතුර සිටින ඈත්ෙන බොහෝ දුරට සිය ස්වરૂපයේ සිටින මත වෙනවා. මෙවැනි සිය අප්‍රතික්ෂේප කියන්නේ පිළිකුලට ප්‍රතිවිරුද්ධ ගන්න පිළිතුරක් නැති භාවය. මෙවැනි පිළිතුරක් නැති කෙනෙක් කෙරෙහි වුවත් නැති සංස්කාරයක් කෙරෙහි වුවත් මේ විදිහට භවනා රෝග දිනු කළ යෝගාවචරි කැමැති වනානම් පිළිකුල් සංඥාවෙන් යුතුව වාසය කරන්නට ඔහුට ඉස්සතනයකදී ඒ පිළිකුල් සංඥාව උපදවන වාසය කරන්නට පුළුවන් වෙනවා. උදාහරණයක් තියෙනවා අපි හිතමු ලක්ෂණ දුමත් කරුණ කාන්තාවක් දැක්කන කෙනෙකුටවත් එක ස්නේහකදී අවශ්‍ය නම් පුළුවන් වෙනවා මේ පොදුස්සහගත සංඥාව ඇති කරන පින්කම භාවනාවෙන් පළවෙනි ධ්‍යානය උපදවා ගන්නට සමමතු පිටින් ඇති සත්‍යයේ නෙවෙයි සමයේ ගැට ඇති සත්‍යය කුමක්ද කියලා මනසට පෙනී යන විටම ඒ සමාධිය සිතට උද්ගත කර ගන්නට පුළුවන් වෙනවා. ඒ පොදුම වෙන දෙයක් නෙවෙයි විමුක්තිය උද්දාවට වන්නේ අරහත් ඵලයෙන් පසු එවිට සම්මා සමාධිය සිහිපති ගැම සම්පූර්ණ කරලා තිබෙනවා. එදින කෙනෙකුට මේක ඒ තරම් අසේව කාරණාවක් වන්නේ නැහැ. ඊළඟ ආනිසංසය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සතිය ආසංසීය පටික්කෝලේ අපටික්කෝල සංයේ විහෙරේ යන්තේ අපටික්කෝල සංයේ උපක්ෂ විහෙරති. පිළිකුල් සහගත දේවල් කෙරෙහි පිළිකුලක් නැතුව වාසය කරන්නට ඕ කැමති වෙනවා නම් අපටික්කෝල සංයතත්වය තේහිලා පිළිකුලක් නැතුව වාසය කරන්න පුළුවන් වෙනවා. යන සාමත්න අක්ෂිය සාමත්න පිළිකුල් දර්ශනයදී වත් සමාජ කැමති නම් පිළිකුලක් නැතුව සිටීමේදී අර කලින් කියපු විදිහට ඒමදිකා භාවනාව සක්සන ප්‍රශ්නාව සාපස්ස බුද්ධම ධර්මයෙන් දෙන ආකාරයෙන් ප්‍රබලත සම්පත හැකියාව අත්දෙනවා ඒ පිළිපොස්සාවට අරමුණෙහි කිසිම පිළිතුරක් නැතුව වාසය කරන්න. මේක සිදුවන්නේ මේ පිළිකොල සහ ලක්ෂණ කියන දෙකම සිටේ තියෙන සංඥා මාත්‍රයක් පමණක් වෙන දෙයක්. සත්‍ය වශයෙන් බාහිර අරමුණවල සිල්පලක් ඇත්තෙත් නැහැ ඒ ලක්ෂණ කට කියන ස්වરૂපවල මොනවත් නැහැ ඒවා අපේ සිතින්ම ඇති කරගන්න ධර්ම අපේ කලින් මේ ජීවිතයේදී පරිපහරිතා කරන ලද සංඥාවන් වලට අනුකූලව අපගේ සංකල්පනාවන් වලට අනුකූලව ඒ පිළිකුලකෝ නැත්නම් පිළිකුල නැති බව මතුවන්නේ නැත්නම් අරමුණ තුළින් නැතිවන දෙයක් නෙවෙයි උදාහරණයක් කියවොත් ඇහැට යම් කෙනෙකු එවැනි රෝගාවචනයක කෝපයක් දැක්කොත් නැත්නම් කමනික රූපයක් දැක්ක ඒ අවස්ථාවේදී සිදුවන්නේ ඇහි පහළවන සිතක් පාල වීම ඒකේ සිදුවන කෘත්‍යය දක්ෂණ කෘත්‍යය කියන්නේ දැකීමේ කෘත්‍යය පමණයි මේ සිදුවන්නේ. සිනකොල් සහගත දෙයක් දැක්කත් එකයි සිනකොල් සහගත නොවන දෙයක් දැක්කත් එකයි. ඒ අවස්ථා දෙකේදීම සිදුවන්නේ දක්ෂණ කෘත්‍යයේ සිදුවීම පමණයි. ඒක පිළිකුල් වශයෙන් හෝ නැත්නම් පිළිකුලක් නැති යහපත් දෙයක් වශයෙන් හෝ නිර්ණය කරන්න සංකල්පනා ජනිත කරවා ගන්න සමාගයේ සුපතිනේ. මේක නිසා වඩාන්නේ කියන සත්විඥානන දෙකක් තියෙනවා කියන කතාව බොරුවන් නෝනි තමයි කියන්නේ. කුසලයේ පාදපත් දෙක දක්විඥානය, අකුසල පැත්තපත් දෙක දක්විඥානය, එහෙම දෙකක් තියෙනවා කියන වන්න බොරු. එකම දක්විඥාන දෙකක් තියෙන බව බුදුහාමුදුරුවෝ වදාළා. අරමුණෙන් නැති ඉලක්කයක් කමක් නැහැ. අරමුණ පිළිතුල් වුණත් එකයි, හොඳ වුණත් එකයි, නරක වුණත් එකයි. පහළ වෙන්නේ දක්ෂණ කොටයේ සිදු කිරීමෙන් සිදුවන දැනුම් මාත්‍රය. ඒ දැනුම් මාත්‍රය කුසල අරමුණක්, අකුසල අරමුණක්, හොඳ වුණත්, නරක වුණත් ඇත්ත වශයෙන්ම ඒ දැනුම් මාත්‍රයේ පවතින අනිකුත් ඒ සංකේතන සියල්ලම නැත්නම් චේතනා සියල්ලම එක සමාන වෙනවා. කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒවා ගැන කියන්න ලැබෙන්නේ මානෙන්නේ. මේ පිළිකුල්සහගත දෙයක් හෝ පිළිකුල්සහගත නැති දෙයක් හෝ කියලා අවබෝධය ඇතිවන්නේ සමාධියේ සිට තුළ මේ දක්වා ප්‍රතිපදියාමේ යෙදී සංඥාවන්ත සංකල්පනාවන්ත අනුකූලව වෙනම් අරමුණු තුළ නොවේ කියන එක පෙන්වන කාරණාවයි අප මේ කතාව කරේ. එම නිසා මේ යෝගාවතේ උදාහරණ විදිහට භවනාව දිනකොට යෝගාවතේ පිට පිළිකුල්ලාකට මේ දෙක බලන්නට පුළුවන් කිසියම් පිළිකුලක් නැතුව. ඒ වගේම පිළිකුල් නැති දෙයක් දෙක බලන්නට පුළුවන් පිළිකුලක් ඇතිව. උදාහරණයක් දක්වන්න ඉතාමත් ලස්සන කෙනෙක් ඉඳලා ඉතාමත්ම කැත ඉතාමත්ම පිළිකුල් දුරුස්සාදනයට කෙනෙක් ඉඳිනවා. පිළිකුල උපදවන කෙනෙක්. දෙදෙනා දෙකම බලනවා දෙදෙනා දෙකම අවශ්‍ය නම් එකම සංඥාවක් කරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් දෙදෙනා දෙකම පිළිතුරක් නැතුව එකම විදිහට කිසිම විශේෂත්වයක් නැතුව ඇති කරන වාස්තේ ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේ දෙදෙනා දෙකම පිළිපොත් සංඥාවෙන්ද වාස්තේ ගන්නත් පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම මේක සීයම් සාර්ථක වශයෙන් ක්‍රියාත්මක සැලැස්සේ විමුක්ති සිත ප්‍රදාගත්තනේ කැඩගත් වෙනකොට පමණයි අන් අයට ආයාසයෙන් ඇති කරගත හැකි ආනිසංසය. ඊළඟට ප්‍රධාන මාතේ විස්තර කරන්නේ සෝතතේ ආසන්න හේය අපටික්කෝලයේ ප්‍රතික්කෝලයේක අපටික්කෝල සංයේ වේරයන්ති අපටික්කෝල සංයේ තත්ත්ව විහෙරති මේ මුදිතා භාවනා යෙදෙන ඊළඟ අංශය අපටික්කෝලයේ ප්‍රතික්කෝල නැතිදී පටික්කෝලයේ ප්‍රතික්කෝල සහගත දේ අපටික්කෝල සංයේ වේරණිය ආකාරය මේ කොටස් දෙක කෙරෙහිම පිළිකුලක් නැතිව වාසය කරන්නට උ කැමැති වෙනවා නම් අර පිළිකුල් නැති පිළිකුල් ඇති කියන කොටස් දෙක කෙරෙන්න පිළිකුලක් නැතුව උට වාසිය ගන්න පුළුවන්. කලින් කියන්නේ එක එකක් වෙනම වශයෙන් මෙතන ඒකාබද්ධකටයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට කියන්නේ මේ අනිත්‍යත්ව සත්‍ය ආසංකේයයේ ප්‍රතිස්කෝලයේ දක්කොටිස්කෝලයේ ප්‍රතිස්කෝල සංඥේ විවේයන්ති ප්‍රතිස්කෝල සංඥේ තත්ත්වයේ විහෙරක පිළිකුල් සහගත දේ පිළිකුල් සහගත නොවන දේ කියන දෙක කෙරෙන්න වෙනකොල්සහගත සංඥාවෙන් යුතුව වාසය කරන්නට කැමති වෙනවා නම් එහිලා ඒ දෙක කෙරීම වෙනකොල්සහගත සංඥාවෙන් යුතුව වාසය කරනවා. මේක ඉතාමත්ම ගැඹුරු බණ්ඩකාණ්ඩයක් සඳහන් දේශනා පාඩයක්. මේ මතකකින් දැක්කනාක්ෂේ නෙවෙයි මේ තියෙන්නේ. මේ අය හිතන කෙනෙකුට සංඥාව නෙවෙයි මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කිරීම අදහස් කරන්නේ. අත්ථේනස්මින් කායේ තේසා ලෝමානකා කියන කෙනෙකුට නෙවෙයි මේ කතා කරන්නේ. ඒ මරණය සූකුම වෙනා ජීවනාන ඕජස් කරනවා වෙන පිළිතුරක් නෙවෙයි. මෙතෙන්දී කතා කරන්නේ අපටික්කෝලේද පටික්කෝලේද පිළිකුල් සහගත නැති පිළිකුල් සහගත ඇති කියනෝම සංස්කාර. ඒ දෙකට දෙකවාට පස්සේ සකල සංස්කාරයන් ඒකට අන්තර්ගත වෙනවා. ඒ සියලුම සංස්කාර කෙරෙහි පටිච්චෝපසන්නයේ යෙදෙන පිළිපොත් සහගත සංඥාවෙන් ප්‍රවාහය කරන්නට කැමති නම් පිළිකුල් සහගත සංඥාවෙන් යුතුව වාසය කරනවා. මේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ සබ්බ සංඛාරයේ කියවත් ජීවිතේ හරහායි ජීවිතේ කියන පාඩේ. මේක තියෙන ධර්මානන්ද සූත්‍ර වෙන සූත්‍රවල මේ සූත්‍රය නෙවෙයි. සියලුම සංස්කාර කෙරෙහි සද්දසේම අතිසේම පිළිකුල් භාවයටපත් වෙනවා. හොඳ වූවත් නරකවත් කුසලවත් අකුසලවත්. හර සංස්කාරයක් වත් ඒ සෑම සංස්කාරයක් කියන අතිශයම පිළිකුල් භාවයෙන් යුක්ත වාසය කරන්නට කැමති නම් එසේ අතිශයම පිළිකුල් සාගත සංඥාන් යුක්ත වාසය කිරීමේ ශක්තිය ඇති වෙනවා මේ කීප මුද්දා භාවනා ඒකෙන් ලබාකාරයෙන් සම්බන්ධ කළ යෝගාවතරයේ සිට මෙහිදී පැහැදිලිවම මේ යෝගාවචරයෙන් කොට පෙන්වන්නට ඕනේ මේ සංස්කාරයන් මේ පැවතීමම තමයි ඒකාන්ත දුක්ඛ සත්‍යය කියලා මේ සංස්කාරය අන්තනක පවතිනවා නම් එතන තමයි දුක. මේ සංස්කාරයේ පැවතීම තමයි දුක්ඛ සත්‍යයේ පැවැත්ම. මේ සංස්කාරයන්ගේ ඉපදීම තමයි දුක්ඛ සත්‍යයේ ඉපදීම. මේවා තිබෙන තාක්කල් කිසිම සැනසෙල්ලක් අත්සෙල්ලක් නැහැ. එනිසා මේ සංස්කාර කියන්නම නැති එකම යහපත් නැති එකම යහපත් අඩුම වශයෙන් අර්ධත් ඵල විමුක්ති සිතක් උදාකම් වෙන්නේ එවැනි යෝගාවචරයක තමයි. රහත් ඵල සමවතකට සමවැදී සිටින අවස්ථාවේදී ඒ රහත් ඵල සමවතේ ඒ සමවත්කය දැනෙන ගැතිය බව පවතින එක පිළිපොල්සහගත දෙයක් වශයෙන් එවැනි යෝගාවචරයක දැකේ. මාමයා වේසා රූපයන්ගේ ප්‍රවැත්ම ඒ කාන්ත වශයෙන්ම අතිශයින්ම පිළිපොල්සහගතයි. ඒකත් නැති වෙනවා නම් නෙවෙයි යනවා එතනයි පැහැදිලිම එතනයි නිවන. අදවසේ නිවන අත්දකිනා නම් ජීවිතේ නිවන කෙරෙහි තෝරේ කිසිම අභිනන්දනය කිරීමක් නැහැ. ඒකත් උන්ට සුත්‍රවටවත් නොවටිනා දෙයක් වෙනවා. නිබ්බානම නාබිනන්දක කියලා බුදුරජාණන් වහන්සේ එමෙනිකාම මූලපරයය සූත්‍රයේදී දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ පරිවර්තන සූත්‍රයේදී සිබ්බානම් ආදිනන්ති නිවනට වෙන පුද්ගලෙක් අභිනන්දනය කරන්න අවස්ථාව ගන්න ඒත් උන්ට වටින ධර්මයක් නෙවෙයි. ඔහුට වටින්නේ කොහොමද මේ නාම රූප දෙක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වී යනවා නම් නැවත නූපදින ආකාරයෙන්ම අන්න එවැනි දෙයක් පමණ ඔහුට අදේ ඇති ධර්මයක් බවට පත් කරනවා. පරස්සං දුක්ඛං අක්ඛවත්තං සුඛං තේ සංකේපදේ යනවා. පැවතීම දුකක් අපවත්තන් සුඛං වේසා නාම රූප දෙක සම්පූර්ණයෙන් නැති වී යාමේ සැකයක් කියලා සංසිපදේ ඥාන අනුපාදිත නිර්වාණ ධාතුව පිළිබඳ ඥානයක් පහළ වෙන අනලෝකය විස්තර කරන්නේ මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ පිළිකුල් සහගත සහ පිළිකුල් සහගත නොවන සියලුම සංස්කාර කෙරෙහි පිළිකුල් සහගත වාසය කියන දෝ කැමති වෙනා නම් ඒ පිළිකුල් සහගත සංඥාවෙන් යුතුව වාසය කරනවා කියන්නේ කිසිම සංස්කාරයක ප්‍රවැත්ම අගය කරන්නේ එක ස්ථනයක්වත් මේ සංස්කාරයේ හැදී සිටීම අගය කරන්නේ ඒ නිසා මේ නිරෝධාවචලයේදී සාධන ප්‍රාණයන් පසු නැවත එකදීමක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට වදාළේ සත්‍ය ආසංකේ පටික්කුලේ දප්පටික්කුලේ සම්බයං අභිනවද්දිස්වා මේ පිළිකුල නැත්නම් පිළිකුල නැත කියන දෙකම අභිනවද්දිස්වා ඉක්මවා ගොස් උපේක්ෂකෝ නේරේලන්තේ සතෝ සම්පදාන චේත්සාරණිත වාසය කරන්නට ඕනේ සීනුවණින් යුතුයි කියලා අදහසක් පහළ වෙනවා නම් සත්ත උපේක්ෂකෝ සත්ත නේරේ සතෝ සම්පදාන චේත්සාරණිත උට ඊට වාසය කරන්න පුළුවන් වෙනවා මෙහිදී විස්තර කරන්නේ අද මා මේ සතිය හෝ ඊට පෙර සතිය විස්තර කරපු සලං උපේක්ෂාව අංගායක සමන්නාගත උපේක්ෂාව ඇස කන නාසය දිය ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් කවර අරමුණක් ගැටුණත් ඒ සෑම අරමුණක් දෙකම තුළින් කිසිම තිරිකුලක් ඇතිව හෝ තිරිකුල නැතුව අනිත්‍ය වශයෙන් දකින්නවත් ඇතුව හෝ නැතුව කිසිම දෙයක් නැතුව දැනීම මාත්‍රයෙන්ම නවතින පස්යෙන් නැවතීම. දිත්තේ දිත්තමත් සම්භාරයත් දිත්තේ සුතමත් සම්භාරයත් දැනීම දැනීම මාත්‍රයෙන්ම නවතින කැටි යනවා කියන සංස්කාරය. සත්‍ය සසමත්නම් භවිෂ්‍යත ඇති නැති මාත්‍රේම නවතින සංස්කාර ඒකේ ගැට ගැටෙනවා. ඔහු උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා මොකද කිසිම සංස්කාරයක් සිත තුළ බලන්නේ නැති නිසා මේ මේ පිළිකුලකුත් නැහැ පිළිකුල සමගත නැති බවකුත් නැහැ මොකම ධර්මයක් වන්නේ දැනුම මාත්‍රෙන් ඔහු නැතිනවා කිසිම සංස්කාරයක් දැකෙන්නේ නැති සතිය ආකාරයේ පරිකෝලේ ජාපරිකෝලේ සතුටයන් මුදේ දෙස්වා මේ දෙකම පිළිකුල පිළිකුල නැත හොඳ නරක කුසල ලකුසල මේ ආදේශය දුන සම්මුද සියල්ලම ඉක්මවව ඒකට ප්‍රශ්නපත්ත ඒකේ කාර්යමිත වාසය කාණ්ඩව කැමති වෙනවා උපේ කාර්යමිත වාසය කාණ්ඩට පුළුවන් වෙනවා චලන් ලෝකේ කාර්යමිත වාසය කාණ්ඩ පොලිතැකියාව ලැබෙනවා මේක තමයි මේ මුත්තා භාවනාවෙන් ලැබෙන ආනිසංස වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ආයත මතක ඇති බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න පහ විමස කියලා. මහණෙනි මේ ප්‍රශ්න පහ අන්නේ තීර්ථකයන්ගෙන් අහුවොත් උඹලා ඒ ඇයි මේවා පිළිතුරු දෙන්නට බැරි වෙනා. මේ තේව සංඛාය ස්කන්ධය උත්තරින් විග්‍රහ කරන ආකාරය සංයෝගන චිත්ත විශේෂකට පීඩාවකටපත් වෙනයි කියන ප්‍රකාශ කරලා ඉතිපස්ව මහණෙනි මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකි කිසිවෙක් මේ දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත මාරයන් සහිත ලෝකේ මා දකින්නේ නෑ බුදු කෙනෙකුන් හැර බුද්ධ ශ්‍රාවකෙක් හැර නැත්නම් බුදු කෙනෙකුන් හෝ බුද්ධ ශ්‍රාවකෙක් නේ අසා දැනගත් කෙනෙකුන් හැර කියලා ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම මේ කියපෝ විමුණා මේ ආනිසංස දකින්නට පුළුවන් වන්නේ විමුක්ති සිත උදා කරගත් සංඝරත්නය කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට පමණයි. නැත්නම් බුදු කෙනෙකුට නැත්නම් දෙවෙනි විමුක්ති සිත උදා කරගත් සංඝරත්නයට ඒ බුද්ධ ශාසනයට නැත්නම් ඕනෙම අසාධනයක් කෙනෙකුට පමණයි. එනිසා ඒදා බුදුරජාණන් වහන්සේ එරසින වදාළේ. මේ මුත්තා භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළ ධර්ම කොටස් ටික මේ මෙත්ත සූත්‍රය මේ මොදිතා භාවනාව පමණක් නෙවෙයි මෛත්‍රී භාවනාවත් කරුණා භාවනාවත් උපේක්ෂා භාවනාවත් කියන භාවනා තුනම උගන්වා වදාළා. ඒ භාවනා තුන සම්බන්ධයෙන්ම දක්වා ඇති කරුණු මේ මොදිතා භාවනාව සම්බන්ධයෙන් දක්වා ඇති කරුණුමයි එකම කරුණක් හැරෙයි. මේ භාවිතා කළ යුත්තේ කරුණා භාවනාව, උපේක්ෂා භාවනාව, මෛත්‍රී භාවනාව, මුදිතා සාගත භාවනාව මේ භාවිතා කළ යුතු ආකාරයෙන්ම යපදුස්තර කළ ආකාරයට අනුවමයි. බුදුරජාණන් වහන්සේ වයිසින් ඒකට විස්තර කරනවා. මෙත්තාසගතං සති සම්බුද්ධංගම් භාවයේ කියන එක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං මෛත්‍රී සහගත සති සම්පෝඥංගේ වාර්තාකනාර පස්සන කොස්සාම වැඩනේ විදිහට මේ විදිහට අනුමේ බොද්ධංග ධර්ම හතක මොනවාද කරුණා සහගතන් සති සම්පෝඥංගම් භාවේති පෙක්ඛා සම්පෝඥං පෙක්ඛා සහගතන් සති සම්පෝඥංගම් භාවේති ආදී වශයෙන් මේ කරුණා මුදිතාව උපේක්ෂා මෙත්තා කියන සතර භක්ම වීරණයන් දැරේ උත්තේ අප මේ සතිය දක්වා විස්තර කර ආකාරයට සත්බුද්ධංග ධර්මයන් සාසස්සන කරුණාවන් ලැබෙන ආකාරයට ඒකේ සිටින වෙනසක් නැහැ. වැඩි යොතු ආකාර පිළිබඳව ඒ සෑම භාවනාවකම ගතිය වශයෙන් ගතිකා හෝති කියන එක වශයෙන් දක්වලා දෙන්නේ අර රහත් භාවයේ ලබා ගැනීමට අපෝසත් වූවා නම් ඒ ඒ ධ්‍යානා භාවනා තුළින් සමාලත් ඒ ඒ ධ්‍යානයන්ට අනුකූලව භ්‍රම ලෝක ලෝකදින බව ඒක කිසිම වෙනසක් නැහැ. මෛත්‍රියේ මුදිතාවේ කරුණාවේ උපේක්ෂාවේ කියලා වෙනසක් නැහැ. ඊළඟට පරිවර්තනා තුනක් කෙලවර කොට ඇද්ද කියන එක විස්තර කළ සෑම භාවනාවක්ම මේ සතර ධර්ම වේදන භාවනාවක්ම විමුක්තිය කෙලවර කොට ඇතයි කියලා ඒක නිසා ප්‍රතිචිත් ඇති වෙන එකක් නෙමෙයි. ඊළඟට සිංහලා මේ ආනිසංස කවරේද කියලා වදාගෙන විට මානේ කියපු කලින් කියපු ආනිසංස පහමයි වදාලේ මෛත්‍රී භාවනාවට කරුණා භාවනාවට උපේක්ෂා භාවනාවට මේ මුදිතා භාවනාවට වදාළ ආකාරයමයි. එකම කරුණයි වෙනස් වන්නේ හිම පරම කුමක් පරම කොට පවතීද කියන්නේ. සම්මා භාවනා සම්බන්ධයෙන් උන්වහන්සේ වදාළේ ආකාසානංචායතන පරමහා වික්‍රේ කරුණාචී සෝයමුක්තිය වදාළේ මහණෙනි ආකාසානංචායතන පරම කොට කරුණා භාවනාව පවතිනයි කියලා මම වදාළායි. මුදිතා භාවනාව විඥානංචායතන පරම කොට ඇතයි වදාළායි. උපේක්ෂා භාවනාවට ආකාසානංචායතන පරමහා වික්‍රේ උපේක්ෂා අනේ හේතුන් වශයෙන් වදාළායි. ආකින්චාඥායතනය පරම කොට උපේක්ෂා භාවනාව පවතිනයි කියලා. ඒ කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බහම වේදනා තුනේ මෛත්‍රිය හැර සත්‍යෝපී කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනා තුන පරම කොට පවතින කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනා තුන පරම කොට පවතින මේ පිළිවෙලින් අර අප කලින් කියපු පරිදි ආන්නේ අරුපාවචර පළවෙනි දෙවෙනි තුන්වන කියන ධ්‍යානකේ කරුණා භාවනාව පළවෙනි අරුපාවචර ධ්‍යානයේ වූ ආස්වාදනං සායතනෙ පරමන්ත පවතිනවා මුදිතා භාවනාව දෙවෙනි අරුපාවචර ධ්‍යානයේ වූ විඥානං සායතනෙ පරමන්ත පවතිනවා චේත්තා භාවනාව තුන්වෙනි අරුපාධ්‍යාන අරුපාවචර ධ්‍යානයේ වූ ආත්ම සංඥායතනෙ පරමන්ත පවතිනවා මෛත්‍රී භාවනාව ගැන නම් මෙහෙම නෙවෙයි කතා කරලා තියෙන්නේ සුපපරමාණං වික්‍රේ මෙත්තා චේතෝ නිස්සීමන නේ සුපපරමාණං වික්‍රේ මෙත්තා චේතෝ නිස්සීම දාන සුබං වාකන විපස්සනෝපකම් පස්සේ විහෙරති මහණෙනි මේ සුභය පරම කොට මෛත්‍රී චේතෝ නිස්සේ පවතිනවා සුභ විමෝක්ෂයට දෙන ආශ්‍රය කරන මෛත්‍රී සාරකටද කරන කරපිනා අප වශයෙන් මේ සුභ විමෝක්ෂය ගැන කිසිම කොටක කිසිම අටුවාවක කිසිම දීකාවක මොන දෙයක් වශයෙන් දක්වනවා බුදුහාමුදුර අදහස් කළේ කුමක්ද කියන එකවත් නැහැ. මත වෙලා ඔක්කොම වැරදි මේ වියත් වශයෙන්ම උත්තරීතර වූ විමුක්තිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සුභ විමුක්ඛාපන වික්‍රේ උපසම්පද්ද විරති සුභානාකෝපන වික්‍රේ විමුක්ඛාන උපසම්පද්ද විරති සුභ විමුක්තියට ගැන වාක්‍යය තමයි කියලා. මේ විමුක්ති බණ මාතක් කියන අර්ථ විමුක්ති සූත්‍ර වෙන සූත්‍ර වේ දක්වලා තිබෙනවා. අනුගත යකායක් වෙන බව තියෙන මේ ආයත බලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න. ඒකේ තියෙන සබන්සේ වටිනස්තෝ හෝටි සුභේ සුභේ කියලා ඒකටම දැක්කෙන දෙමෝක්ෂයකට පස්සන ආකාරයක්. මොකද කියන්නේ ඒ සුබම මොක්ෂයමයි යම් කෙනෙක් යෝගාවචරයකට අප මේ අපගේ කායෝගයක් දකින්න යනවා දැන් විස්තර කරන්නේ. යම් කෙනෙක් යෝගාවචරයකට අවශ්‍ය නම් මේ සුබ විමුක්තිය ඇති කර ගැනීමට කලින් කියපු මෛත්‍රී භාවනාවෙන් තුන්වෙනි ධ්‍යාන පිට මැනවීම ඇති කරගෙන මැනවීම වශයෙන් කරගෙන ඕනෑම අවස්ථාවකදී තුන්වෙනි ධ්‍යානයට පිටපත් කරගන්න පුළුවන් තාක්ෂ උදා කරගෙන මට මේ සුබ විමුක්තියට දැනෙන්න දැනෙන්න මෙතෙක් කියලා වාසය කිරීමට ලැබේවායි අධිෂ්ඨාන කරගෙන මේ සුබ විමුක්තිය තුමත් දැනන්න දැනෙන්න අවබෝධ දේවයි අධිෂ්ඨාන කරගෙන මෛත්‍රී භාවනාව පතරොලමිට සුබ විමුක්තියට සිටපත් වේවි. එවිට යෝගාවචරයේ සමන්තම දැනගන්න පුළුවන් වේවි සුබ විමුක්තිය කියන්නේ කුමක්ද කියලා. විශේෂයෙන්ම මෛත්‍රී චේතෝ විමුක්තියට සාධක වන්නා වූ සියලුම සත්‍ය සංඥාවන් එකන තාක්කල් සිටේ විමුක්තියක් නෑ සත්‍ය සංඥාව සිටින් නිලේ ඥානං යම් කිසි විමුක්තියක් ලැබෙනවා ඒ විමුක්තිය පවා යම් තේසෝනිකාරයක් පදනම් කරගෙන තෝනිතාවේ දේශී පවතින කච්චාවේ දේශී පවතින දැනෙන ස්වરૂපයෙන් ප්‍රවාසිත මොනකේද විනාශ ස්වභාවයට පත් වෙන්නේ ඒකත් අයින් කරගත්තා නම් කෙනෙකුට සමහර විට මේ ස්වභාවික මොක්ෂයට පසු වාසය කරන්න පුළුවන් වෙනවා මේක එක් ආකාරයක් තමයි හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එවැනි යෝගාවචයකට යම් කිසි රූපයක් දැකලා ලක්ෂණ කාන්තාවක් කියලා විශ්ව උදාහරණයක් දෙන්නේ අනර්ථමයි ලක්ෂණ ලක්ෂණ කියලා මෙතන කච්චේ ප්‍රකාශ දෙන්නේ එහෙම සිහිපත් කරගෙන සිට එක ස්නේහම තමයි සිට දියා සිතුවක්ම සිතා බලන්නට සම්පූර්ණ ශූන්‍යත්වයකට පිටපත් වෙනවා. සිත සම්පූර්ණයෙන් ඉස්සර වෙන සුදු වෙනස්සේ ආනිසංසයයි. ඒ අකුලාතුම වශයෙන් දක්න දෙකීමක් තනියෙන් එහා තියෙන උසස් මොක්ෂය. ඒවා මේ දාවිතේ කර්මය විස්තර කිරීම සුදුසුත් නෑ. විස්තර කිරීමම වැඩ කරනවා. එනිසා ඒක විස්තර කියන අදහස් කරන්නේ මේ මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙන්සින් මේ මෛත්‍රී කරුණා මුදිතාව ප්‍රේක්ෂා කියන සතර ධර්ම කියන යන්න වැඩිමිතු ආකාරයක් විස්තර කළා. ඒ වගේම ඒකෙන් ලැබෙන ගතියක් විස්තර කළා. ඒ කුමක් කර්ම කොට පවතිනවාද කියලා විස්තර කළා. ඒ කෙලවර කුමක්ද කියලා ඒ භවනාවන්ගේ කෙලවර කුමක්ද කියලා බලන ඉස්සර කළා ඊට අමතරව ඒ භවනාවන් තුළින් ලැබෙන මේ ආනිසංස පහර මම කරුණේ පාණිසංස පහත් ඉස්සර කළා මෙන්න සූත්‍රයේ දැක්වෙන ප්‍රකරණයකට තමයි ඒකට මේ රෝගාවචරය මේ සත්බොද්ධංග ධර්මය බෙදලාකාරයෙන් සත්සංකල්පනා ධර්ම අනුකල්පනා ධර්මයන් දැන් ආකාරයෙන් සමාකරන භාවනාව මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාව වර්ධකයි කවර භාවනාවක් වර්ධකයි ඒ භාවනාවේ නිරතවන්න අර සත්සංකල්පනා දැන් ආකාරයෙන් සත්බුද්ධම ධර්මයන් දැන් ආකාරයෙන් එසේ කටයුතු කරන අයට පුළුවන් වෙනවා ඇති ජීවනයේ සැනසීමට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ සෑම දිනකටම නිවන් සඳහා හේතු වේවා වාසනා වේවා කියා කියන මේ දේශනාව මෙතනින් මෙතන කරන සෑම දිනකටම නිවන් සම්පත් වේවා